ナモブッダへテルワンサルナイ අදත් සුපුරුදු විදිහටම ධම්සරණී සදහම් පිළිසඳරත් සමගිනී ඔබ මේ විදිහට එකතු වෙන්නේ. අලුත් සතියේක අපි ඔන්න නැවත වතාවක් ධම්සරණීත් අරගෙන වෙත් තියෙනවා. ජීවිතයට බොහෝ වැදගත් වෙන කරුණු කරණාත් එක්ක ඔබේ ජීවිතයට මේ ධර්මය ගලපාගෙන කොහොමද කටයුතු කරන්නේ කියන කාරණාව අපි හැමදාමත් වගේ මේ තුලින් කතා බහ කරා. කාන්තාවක් විදිහට ඔබ කොහොමද මේ සමාජයේ ඉස්සරහා ලෝකයේ ඉස්සරහා ජීවත් වෙනකොට යහපත් විදිහට චරිතවත් විදිහට Tamanගේ ජීවිතය ගත කරන්නේ. ඒ හැම ප්‍රශ්නයකටම විසඳුම් කාන්තාවකට ජීවිතේ මුහුණ දෙන්න තියෙන මුහුණ දෙන්න සිද්ධ වෙන මොනියම් හෝ කාරණාවක් වේද අපි ඒ සියල්ලක්ම පිළිබඳව කතා බහ කරමින් තමයි මේ ධම්සරණී සදාම් පිළිසඳර ඔබ වෙනුවෙන් අරගෙන යන්නේ. ඉතින් අදත් එහි තවත් විශේෂ මාතෘකාවක් අරගෙන වෙත් තියෙනවා. ඒ පිළිබඳව කතා බහ කරන්න. ජීවිතයට ආදරය කිව්වහම ඒක කොයිතරම්නම් වටින කාරණාවක්ද? අපි හැම කෙනෙකුගේම ජීවිතවලට ආදරය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඔබ අපි හැම කෙනෙකුටම උපන්දා ඉඳලම ආදරය අවශ්‍ය වෙනවා. ඒක මේ යන තාක්ම එසේමයි. කොහොම වුණත් අපේ ජීවිතවලට සමහරක් වෙලාවට වාසනාවන්ත විදිහට ආදරයන් මුණ ගැහෙනවා. හැබැයි සමහරක් වෙලාවට අවාසනාවන්ත විදිහට අපේ ජීවිතවලට ආදරයන් මුණ ගැහෙනවා. වාසනාව අවාසනාව අතර දෝලණය වෙමින් ආදරය කියන කාරණාවත් එක්ක බොහෝ දෙනෙක් රැඳී ඉන්නවා. සමහරක් අය ජීවිතේ විඳිනවා, සමහරක් අය මේ නිසාම ජීවිතේ විඳවනවා. කොහොමුණත් අපි අද දවසේදී හිතුවා තරුණියන්ගේ මේ තාරුණ්‍යයේ ආදරය පිළිබඳව කතා බහ කරන්න. මොකද මේක ඇත්තටම අතිශයින්ම වැදගත් මාතෘකාවක් නිසාවෙන් මේ පිළිබඳව කතා බහ කරන සෝදානම් අපි ආරාධනා කරනවා හෝරාවක කාලයක් අපිට තියෙනවා මේ පිළිබඳව පිළිසඳරේ යෙදෙන්නට. ඉතින් සුපුරුදු විදිහටම අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන්මයි පින්වත් මෑණියන් වහන්සේ මේ ස්ථානයට වැඩම කළේ ප්‍රථමයෙන්ම බොහෝම ගෞරවයෙන් අපි පාද නමස්කාර පූර්වක පිළිගන්නවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ. නමෝ බුද්දාය. නමෝ එනත් මෑණන් වහන්ස ආදරය කියලා කියන්නේ අපිට මෙහෙමයි කියලා කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. මේක හරිම පුළුල් කාරණාවක්. මේක පටු කාරණාවක් නෙවෙයි. එනිසාවෙන් මේ බොහෝ දෙනෙක් බොහෝම උනන්දුවෙන් අපි විශ්වාස කරනවා මේ වැඩසටහන නරඹාවි කියලා. මොකද හැම කෙනෙකුටම ජීවිතේ කොතනක හරි සාමාන්‍ය සරල ජීවිත ගත කරන හැම කෙනෙකුටම කොතනක හරි ආදරයක් තියෙනවාමයි. ඒක දෙමාපියන්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් එහාට ගිය කාගෙන් හෝ වෙන්නත් පුළුවන්. කොහොමවත් අපි හැම කෙනෙක්ම මේ සමාජයේ ජීවත් වෙනකොට ආදරය අපිට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා තියෙනවා. පිනත් මෑණින් වහන්සේ අපි මුලින්ම මේ කතා බහ ආරම්භ කරමු. ආදරය කියලා හැමෝම කියනවනේ. මේකට මොකක්ද හොඳම නිර්වචනය විදිහට පින්වත් මෑණියන් වහන්සේ දක්වන්නේ ආදරයට නිර්වචනයක් දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක මේ වෙලාවේ බොහොම වැදගත් වේවි කියලා මේ කතාබහ ප්‍රවේශයක් අපිට ලබා ගන්නට. අපගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඇතනම ටිවිෂා ඒ වචනේ ගොඩාක් ප්‍රසිද්ධ කවුරුත් කතා කරන නුහුරු වචනයක් නෙමෙයි. නමුත් ඒ ආදරය කියන දේ මිනිස්සෙක් පළවෙනියට විඳින්නේ තම මව කුසින් ඉපදුනාට පස්සේ අම්මා කෙනෙක්ගේ ආදරේ කොයි වගේද කියලා ඒ දරුවා විඳිනවා. ඒක මතක නැති වුණාට අම්මා කෙනෙක්ගේ ආදරේ අම්මාගේ උණුසුමට තුරුල්ලලා සිටියේ ඒ ආදරේ ඒ දරුවගේ පෞරුෂය වැඩිෙන්න මුළු ජීවිතේම ගොඩනැගෙන්න ඒ ආදරේ බලපානවා. අම්මගේ රතු පාට රුධිරය කිරි බවට පත් වෙන සුදු පාට වෙන්නේ ආදරේ හින්දා. ඊට පස්සේ තාත්තගේ ආදරේ ඒ මැද්දේ හැදෙන දරුවකට ඒ ආදරේ විඳිනවා ඒ ළමයා. අම්මා තාත්තගේ ආදරේ. ඉතින් දැන් මෙතන වැඩසටහනේදී අපි කතා කරන්නේ තරුණ අයගේ ආදරය ගැන, යෝවුන් ආදරේ. Tamanගේ තව විරුද්ධ පාක්ෂිකයන්ට සිද්ධ වෙන ආකර්ෂණයක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනයකදී අපි ධර්මය අහන අය විදිහට ආදරය කියන්නේ වැරදි දෙයක් නෙමෙයි. ආදරය කියන්නේ මහා වැරද්දක් මේ නොකලිසු දෙයක් නමුත් සමහරව එහෙම කතාවක් කියනවා දැන් මේ ධර්මයේ තුල ආදරය කරන්න එපා කියලායි මේ කියන්නේ ආදරය කියන්නේ වැරදි දෙයක් ඔන්න ඔය විදිහට සමහරක් අය මේ දහම කියන එක අර්ථ දක්වන්න උත්සාහ කරනවා මේ බුදුහාමුදුරුව ආදරය කරනවට කැමති උන්නේ මෙන්න මේ ආදී වශයෙන් සමහරක් අය මේ මේ කියනවා ඔව් ඒක ඇත්තටම වැරදි ආකාරයක් බුදුරජාණන් වහන්සේ වැරදිදී අයථා ක්‍රම බුදුරජාණන් ප්‍රශංසා කළේ නෑ නමුත් සැබෑ ආදරය භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ඉතින් දැන් සමහර වෙලාවට ගොඩාක් ආදරය කියලා කියලා දැන් කතාවට තියෙන්නේ තව කෙනෙක් ගැන විරුද්ධ කෙනෙක් ගැන Tamanට සරාගී හිතවිලි එනවා. සරාගී විදිහට බලනවා ඒක තමයි ආදරය කියලා නිර්වචනය කරන්නේ වර්තමාන ලෝකේ. එතකොට අපිත් දැකලා තියෙනවා අපිත් සාමාන්‍ය දරුවන් විදිහට ලෝකේ ජීවත් වෙනවා. එතකොට අර තරුණ අය බලන විදිහ අපි දන්නවා. ඒක ආදරය කියලා ඒ විදිහට නෙමෙයි නිර්වචනය විය යුත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආදරය කියලා කිව්වේ සතර බ්‍රහ්ම විහරණ වලට. එතකොට දැන් මෙතන ආදරය කියනවනේ රාගයට. එහෙම. රාගය කියන්නේ අකුසලයක්. එහෙනම් ඒ ආදරේ වැරදි. දැන් අපි දන්න පිප්පලි මානවකයයි බද්දා කාපිලානි දේවියයි. එමත් නැත්නම් අපි දන්න විදිහට කියනවා නම් කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහි කාලේ. එතකොට බද්දා කාපිලානි තෙරණිය ගිහි කාලේ ස්වාමියා බිරිඳ විවාහ වෙච්ච දවසේ මේ අය බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආවේ විරාගී ගතිගුණ තමයි තිබ්බේ. මල් මාලයක් ගොතලා මේ බද්දා කාපිලානි කුමරිය ඇඳේ මැද්දෙන් එළනවා. ඔබට හරි මට හරි රාග සිතවිල්ලක් පහළ වුණොත් මේ මල් මාලේ මැලවෙන්න උනේ කියලා. හිතන්න ටිරේෂා යම් දවසක ගිහි ගෙදරින් නික්මුණාද එදා වෙනකම් මල් මාලේ පරවුන්නේ නැහැ. එතකොට අපිට හිතෙන්න පුළුවන් මේක නම් 아무තු ජීවිතයක් කියලා. හැබැයි මේ දෙන මේ පැවිදි වෙස් අරගෙන බහැලා ගියා. එතකොට මේ පිප්පලි මානවකයාට හිතෙන මං මගේ පිටිපස්සෙන් ඉන්නේ දඹදිවටත් වඩා වටින කාන්තාවක්. ලස්සන කෙනෙක්. මේක පැවිද්දෙක්ට හරියන්නේ නැහැ කියලා කිව්වා. අපි දෙන්න දෙපාරම දෙකකින් යන්න ඕනේ. පින්වත් පින්වත් ත්‍රිශ ඒ වෙලාවේ බද්දා කාපිලානිය වැඳා වන්දනා කරලා ඔබ වහන්සේ මේ පැත්තෙන් වඩින්න කියලා වම් පාරේ පැත්තෙන් ගියා. දැන් හිතන්න දැන් අපිට කතාවට හිතෙන්න පුළුවන් දැන් මල් මාලයක් තිබ්බ පරවුන්නේ මේක නමුතු ජීවිතයක් මේක නිකන් මහා එපා කරපු ජීවිතයක් නෙමෙයි. නමුත් මහ පොළොව හෙල වුණා. නෑ හිතන ආදරයක් තිබ්බා. මහ පොළොවට දැනෙන ආදරයක් තිබ්බා රාගයට එකතු නැති. එහෙම. එහෙනම් ආදරයයි රාගය කියන එක දෙක වෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ආදරයේ විදිහට නිර්වචනය කළේ සතර බ්‍රහ්ම විහරණ. දැන් අපි ගත්තොත් එහෙම අම්මා කෙනෙක් දරුවෙක්ට දක්වන ආදර සතර බ්‍රහ්ම විහරණ තියෙනවා. කියනවා මේ අම්මා තාත්තා තමයි මිහිපිට බ්‍රහ්මයෝ කියලා. ඇයි? අම්මා බොහොම ආදරයක්, මෛත්‍රියක් දක්වනවා. කරුණාවන්තයි. එතකොට දරුවා දියුණු වෙනකොට හැකියාවල් පෙන්වනකොට අම්මා හරි සතුට ඊර්ෂ්‍ය කරන්නේ අම්මා. එතකොට දරුවා වැරදි කරනකොට අම්මා වරදට සමාව දෙනවා. අම්මා වගේ කියනවා. තාත්තගෙත් ওই ගතිය තියෙනවා. සමහර අය කියනවා සමහරගේ තමන්ගේ සහකරු හරි සහකාරී කෙනෙක් එයා මට තාත්තා කෙනෙක් වගේ. එයා මට අම්මෙක් වගේ. ඒ අය Tamanට තේරෙන එක කියලා කියන්නේ කෙනාගා සතර බ්‍රහ්ම විහරණ තියෙනවා කියන එකයි. සමහර අය ඇවිත් කියලා තියෙනවා මේ සමහර පුරුෂ අය කියනවා මේ මගේ දෙවගණ කියන Tamanගේ බිරිඳ පෙන්නලා. මෙයා තමයි කිව්ව මම මිනිස්සෙක් කරේ. එතකොට ඒ කෙනාට Tamanගේ බිරිඳගේ ආදරය ඒ කෙනාව නිවැරදි කරවන්නට ඒ කෙනාගේ ජීවිතය වෙනස් කරවන්නට ඒ ආදරයට පුළුවන් වෙලා තියෙනවා. එහෙම. එතකොට ඒ ආදරේ දැන් අර සතර බ්‍රහ්ම විහරණ විදිහට එන ආදරේ ටිකේෂ දැන් අර බාහිර දේවල්ට ඇදිලා යන එක නෙමෙයි. එතකොට රූපෙට සමහර අය රූපෙට ආකර්ෂණය වෙනවා. සුදු පාටයි නම් ලස්සනයි නම් හැඩ දාලා යනවනම් ඕකට ආදරේ කරනවා. එහෙම නැත්නම් යාගේ හැකියාවල් තියෙනවනම් වත් පොහසත්කම් දැන් බොඩ ගොඩ වෙලාවට ටිකේෂ දැන් කාලේ ආකර්ෂණය වෙන්නේ වත් පොහසත්කමට. සල්ලි තියෙනවනම් මොන වුණත් කමක් නැහැ. එතකොට සමහරට අධ්‍යාපනය සමහරලාට දේශපාලන නොඑක් නොඑක් කාරණා මුල් වෙලා ආකර්ෂණය වෙනවා. ඒක ඒක බාහිර ආකර්ෂණයක් විතරයි. ඒක සමහර විට බොහොම කෙටි කාලයකින් කඩක් අප්පල් වෙනවා. නමුත් අර සතර බ්‍රහ්ම විහරණ විදිහට යම් කෙනෙකුගේ හිතේ ආදරයක් තියෙනවා නම් ඒකෙන් පීඩාවක් නැහැ. දුකක් ඒ කියන අසහනයටපත් කිරීමක් නැහැ. තමන්ගේ ජීවිතේ හැවණැල්ලක් වගේ ඒ ආදරේ තමන්ගේ පස්සෙන් එනවා. ගොඩක් අය හිතනවනේ ආදරය කියන එක මේ අර බොහොම සීමා සහිත කාලයකට විතරයි යාලා බලාපොරොත්තු වෙන්නේ. එහෙම. තරුණ කාලේ විවාහ වෙනකන් හා විවාහ වෙලා වර්ෂයක් දෙකක් යනකම්. නමුත් ආදරය කියන එක මිනිස්සයට මැරෙනකල් ඕනේ. ඒ දක්වා ආදරය අරගෙන යන්න පුළුවන්කම තියෙන ගුණයට සහ සතර බ්‍රහ්ම විහරණ තුලින් ඇතිවෙච්ච එකට විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ආදරය කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ සතර බ්‍රහ්ම විහරණයි. ඉතින් බාහිර ලෝකයේ එක එක නොඑක් විදිහට දැන් ඒ ආදරය ගැන නම් අපිට නව කතාවක් චිත්‍රපටියක් ගැන ඒකක් අපිට අධ්‍යයනය කරපුවාම මේ බාහිර ලෝකයේ ආදරය කියන්නේ කොයි වගේ එකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ මුලින්ම පින්වත් මෑණියන් වහන්සේ බොහෝම හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. මොන වගේ නිර්වචනයක් විදිහටද මේ දහමේ සඳහන් වෙන ආකාරයට කොහොමද ආදරය මොකක්ද? හරි විදිහට අපි තේරුම් ගන්න ඕන කොතනින්ද ආදරය කියන කාරණාව පිළිබඳව බොහෝම හොඳ ප්‍රවේශයක් තමයි ආරම්භයක් තමයි පින්වත් මෑණියන් වහන්සේ අපට ලබා දුන්නේ. ඒ නිසාවෙන් මූලිකවම ඔබට දැන් අවබෝධයක් වැටහීමක් ලැබෙන්නට ඇති. අනේ මේක තමයි ආදරය කියන්නේ. ඇත්තටම එහෙම පිවිතුරු ආදරයක් නම් ඒක කොයිතරම්නම් වටිනවද? වෙනවද? Tamanටත් තියෙන හිම ආදරයක්ද? එහෙම කියලාත් ඔබට දැන් කල්පනා වෙනවා ඇති. පින්වත් මෑණින් වහන්සේ දැන් ආදරෙත් එක්කම සමහරක් අය විවිධ කාරණාවන් ගොඩනගා ගන්නවා. ඊර්ෂ්‍යාව ඇති කර ගන්නවා. සමහරක් වෙලාවට කියනවා මං හරි ආත්මార్థකමයි මං කැමති නෑ ඔයා වෙන කාත් එක්කවත් ඉන්න ඕනේ. ඒ වචනින්ම සමහරක් වෙලාවට කියනවා මට ඊර්ෂ්‍යයි ඔයා වෙන කාත් එක්ක හරි කතා කරනකොට. සමහරක් අය කියනවා මේ මට හරි ආඩම්බරයි ඔයා වගේ කෙනෙක් මට ලැබුණේ ඒක ගැන. ඔයාට සල්ලි තියෙනවනේ. ඔයා හැමෝම අඳුරනවනේ මේ රටේ. ඉතින් මම ඒක ගැන හරි ආඩම්බරයි. මට ආඩම්බරයි මේ මේ වගේ වචන වලින්ම මේගොල්ලෝ කියන හැබැයි මේ වචන ආර්ථය බැලුවහම ඒතරම් හොඳ දේවල් නෙමෙයි මේ වචන ආර්ථය තුල ගැබ් වෙලා තියෙන හැබැයි සමහරක් පාර්ශවයන් මේ විදිහට ආදරයේදී විවිධ දේවල් ප්‍රකාශ කරන පින්නත් මෑණියන්ස මේ වගේ දේවල් ඇයි ආදරයේදී ප්‍රදාන කරගෙන ගොඩාක් අය කටයුතු කරන්නේ. ඇත්තටම ටීෂා ඕකට මං අර මුලින්ම කිව්වා වගේ සතර බ්‍රහ්ම විහරණ නැතිකම. එහෙමයි. يعني ආදරය කියලා ඒක වෙන මොකක් හරි එකක් තමයි එතන තියෙන්නේ. ආත්මාර්ථයේ අර Tamanට අර පුදුම විදිහට මගේ මගේ කියලා එක ග්‍රහණය කරගන්නවා. දැන් එයා කැමති නැහැ Tamanට හිමි වෙච්ච දේ තව කෙනෙක්ට හිමි වෙනවට. Tamanට හිමි වෙලා තියෙනකොට මාත් එක්ක විතරයි කතා කරන්න ඕනේ, මෙහෙමයි කරන්න ඕනේ. අර නීති රීති පද්ධතියක් දානවා. නීති රීති පද්ධතියක් කොහොම දානකොට ඒ සමහරට සමහරට එයාගේ සහකරුට හෝ පෙම්වතාට හෝ එයා කියන විදිහටම කටයුතු කරන්න බෑ. සමහරලාට දෙමව්පියන්ට බලන්න තියෙනවා. එහෙම නැත්නම් මිත්‍රයින්ට බලන්න තියෙනවා. ඒ කාරණා වෙනකොට 100%ක් අර අර තරුණිය බලාපොරොත්තු වෙන අවධානය කැපකිරීම බලාපොරොත්තු වෙන විදිහට දෙන්න බෑ. එතකොට ඊර්ෂ්‍යාව උපදිනවා. කැමති නෑ තව තමන්ගේ යාළුවෙක් එක්කවත් කතා කරන්න. අනිවාර්යෙන් සමහර මේ තරුණියන් ඉන්නවා මේ තමන්ගේ එක කුසේ උපන් සහෝදරියටවත් සලකනවට කැමති නෑ තමන්ගේ ආදරය කරන කෙනා. ඒ කියන්නේ අර බලවත් විදිහට ග්‍රහණය කරගෙන නීති දැන් ওই විදිහට කරනකොට අර කෙනා ටික වදයක් වෙනවා. ඇයි අන්තිමට කියන අස්වලා එක කතා කරන්න එපා මෙහෙම කතා කරන්න එපා. ඇත්තට එතකොට මේ තරුණයාට ඔලු උස්සගෙන යන්න බෑ පාරේ. මොකක් හරි දැක්කොත් එහෙම එක සැක කරනවා. මේ විදිහට ඊර්ෂ්‍යා ස්වභාවයක් ඇති කරගන්නවා. ඉතින් ඒකෙන් වෙන්නේ අර තරුණයාට ඒක පීඩාවක්. දැන් තරුණයා කැමතිනේ අර කියන විදිහට ඉන්න. එයා කැමති තමන්ගේ මිත්‍රයොත් එක්කලා බොහොම නිදහසේ සතුටින් ගත කරන්න. ඉතින් එතකොට අරයට ඒක වදයක්. වදයක් වුණා මෙතන රණ්ඩු සරුවල් වචන වලින් එතකොට සමහර වෙලාවට ඇනුම් පද වචන වලින් රිද්දනවා. දැන් මේ ඔක්කොම තාපහු පලි ගැනීමක් ගන්නවා සියුම් විදිහට. මේ ඔක්කොම එන්නේ අර ඊර්ෂ්‍යාව මුල් කරගෙන. ඊර්ෂ්‍යාව එන්න හේතුව තමයි සතර බ්‍රහ්ම විහරණ නැහැ. තමන්ගේ ස්වාමියා සතුටින් ඉන්නවට ඇය කැමති වෙන්න ඕනේ. තමන්ගේ පෙම්වතා හෝ ඒ තරුණයා සතුටින් ඉන්නවට කැමති වෙන්න ඕනේ. එයා දියුණු වෙනකොට සතුට වෙන්න ඕනේ. වරදක් වෙනව දැක්කම කරුණාවෙන් කතා කරලා ඒක පෙන්නලා දෙන්න ඇය තුළ සතර බ්‍රහ්ම විහරණ තියෙන්න ඕනේ. අරක අර මමත්ෙන් පුදුම විදිහට අල්ලලා තද කරලා තියාගත්තම අන්තිමට වෙන්නේ ඒක නතම ටයිම් වෙන එකයි. ඉතින් ওই විදිහට යන්න ගියාපුවාම ඒක අන්තිමට ඒ ආදරයක් නෙමෙයික වදයක්. වදයක් වුණාම දෙන්න අතර නොඑක් නොඑක් ආකාරයේ ගැට නැති වෙනවා, වචන හොමාරු වෙනවා, අන්තිමට රණ්ඩු වෙනවා, අන්තිමට එපා වෙලා වෙන වෙන බැරදි දේවල් වලට යොමු වෙනවා. එතකොට තව තියෙන දුර්වලතාවයක් තමයි දැන් එතකොට ඊර්ෂ්‍යාව ඇති වෙනවා කියන්නේ ඒක ගුණයක් නෙමෙයි. එහෙම. සමහර අය හිතනවා ටිරේෂා මේ සමහර අය මේ ආදරේ මයින්ඩ් හදනවා. එහෙම. එයාර වතුර මයින්නවා වගේ උෂ්ණත්වය මයින්නවා මාපකයක් බලනවා. ඒකට මේ බලනවා මේ තව කෙනෙක් එක්ක කතා කරලා මට රිදෙනවද? ඊර්ෂ්‍යා හිතෙනවද කියලා බලනවා. ඊර්ෂ්‍යා හිතෙනවනම් හරි සතුටුයි ආයා මට ගොඩක් ආදරේ කියලා හිතනවා. ඒකට ඇත්තටම ඒක දුර්ගුණයක්. ඒක ගුණයක් නෙමෙයි. එතකොට ඒකට කියන්නේ ඒක අසනීපය මානසික අපහසුතාවයක්. ඉතින් ඒ වගේ අර තව කෙනෙක්ට සමහර වෙලාවට Tamanට ඕන දේ කරන්න කිව්වහම කරන්නේ නැත්තම් ඒ විදිහට ඊර්ෂ්‍යා හිතවල රිද්දන්න හිතනවා. ඉතින් ඒ වගේ මානසිකත්වය එනකොට ඒ ආදරේ වැඩිකල් පවතින්නේ නැහැ. ඒ වගේම තමයි ඒ වගේ දේවල් වෙනකොට අර ගොඩ අර ආඩම්බරය. දැන් ඊර්ෂ්‍යාව කියන එක ඇත්තට මේක ගොඩාක් දුරට තරුණිය ගාව තමයි ගොඩක් තියෙන්නේ. තරුණියගේ පැත්තෙන් තමයි මේ දුර්වලකම තියෙන්නේ. ගොඩාක් විසියයි කතා කරන්න දෙන්නේ නැහැ. අකමැති තරහ යනවා, තරහ වෙලා ඉන්නවා. මේවා ඇත්තටම එතකොට තරුණියත් හිතනවා හරි සතුටුයි යා මට ගොඩක් ආදරේ කියලා. නමුත් මේක ඇත්ත ආදරේ නෙමෙයි. ඒක Tamanට ග්‍රහණය කර ගැනීම විතරයි. ඒක ආත්මార్థය. Tamanට ඕන විදිහට තියෙන්න ඕන කියලා. තේරුම් ගන්න ඕනේ මේක බාහිර පුද්ගලෙක්. Tamanට ආකර්ෂණයක් ඇති වුණාට එයා Taman නෙමෙයි වෙන පුද්ගලෙක්. එතකොට Taman ඒ කෙනාව තේරුම් ගන්නවා නම්, එයාගේ අපහසුතා තේරුම් ගන්නවා නම්, එයාට සමවරදට සමාව දෙනවා නම් ඒ කෙනාට ප්‍රියමනාප වෙනවා. එයා සතුටු වෙන එහෙනම් මාව තේරුම් ගත්ත කෙනෙක්, මාව වටහා ගත්ත කෙනෙක් කියලා. අනිව තමයි ත්‍රිවිෂ ගොඩක් ආඩම්බරය. ඒක ගොඩාක් වර්තමාන සමාජයේ තියෙන මේ ගොඩාක් මිනිස්සු මේ ගොඩාක් විවාහයකදී බගලන්නේ මේ අර අන්‍යෝන්‍ය සුහදතාවයේ ගුණවත්කම සිල්වත්ද ඒ මිනිස්සයත් තමන්ගේ ඉතුරු ජීවිත කාලෙම ගත කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි. ඒකට කුලය බලනවා, ජාතිය බලනවා, ගෝත්‍රය බලනවා. එතකොට වත් පොහසත්කම් තමන්ට ගියක් තියෙනවද? එතකොට මේ වාහනයක් තියෙනවද කොච්චර ඉගෙනගෙනද මොන රටේ ඉගෙන ගත්තේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද දේශපාලනය මේව පවා ආදරේ කොටස් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ දේවල් එක දෙදෙනෙක් එකතු වුණාට පස්සේ අර මුල්ුණේ ඉංග්‍රීසි නම් ඒක තමයි ප්‍රශ්නේ. වත් පොහසත්කම් නම් එතන ප්‍රශ්නේ වෙන්නේ වත් පොහසත්කම්. අන්තිමට ධනෙ වැඩි කෙනා අරයව පෙළලා කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට ආඩම්බරකම එතකොට තමන් තමන් උසස් කියලා පෙන්වන්න හදන එක තමන් එතකොට එතන තරුණිය අධ්‍යාපනයේ ඉහළම නම් ඒ උත්සාහ කරනවා තමන්ගේ අධ්‍යාපන හැකියාවෙන් තමන්ගේ ස්වාමියා තමන්ගේ පෙන්වතාව යටපත් කරලා තියෙනවා. එතකොට නොයි ගැටලු ඇති වෙනවා. ඒ වගේම අර තමන්ගේ සහකරු ප්‍රසිද්ධ නම් එතකොට සමාජයේ ගොඩාක් ජනප්‍රියකෝ නර්තන ශිල්පියෙක් වේවා රංගන ශිල්පියෙක් ඒ වගේ යම් කිසි ප්‍රසිද්ධ චරිතයක් නම් ඒකටත් ආකර්ෂණය වෙනවා. අන්තිමට බාහිර රූපයට ආස කරලා දර බාහිර රූපයට ඇදී ගියා කියලා කියන්නේ ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ඒ රූපයට ඇදිලා යන්න. එතකොට නොදැනුවත්වම සැකේ කියන දේ හට ගන්නවා. ඉතින් එතකොට ගොඩ ඒ ඒ ආදරය තුල සැනසීමක් තියෙයි කියලා අපිට ඇත්තටම හිතන්න බෑ ටිලේෂා. ඔය දැන් ගොඩ තියෙන අර ලෝකෙට පේන්න පුහු ආටෝපයක්. මට එක ඥාතිවරියක් වෙන නීතිඥවරියක් කිව්වා මිලියන ගානක ණයක් අත්සන් කරන්න ළඟට එනවා සේවාදායකෙක්. විවාහය පිණිස ලකුවට දැන් මේකක් දැන් තියෙනවනේ පැකේජ් ක්‍රමයට නොඑක නොඑක ආකාරයෙන්. තව මාස දෙකකින් එනවා අධික අසාධ්‍යස්සම් කරන්න. ඒ කියන්නේ ඊ තරම් දැන් ණය අරගෙන එක පියවන්නත් කලින් දික්කසාදයට මේවට සම්පූර්ණ හේතුව බවට වෙන්නේ බාහිර ආටෝපයට ඇදී යාම. එතන ඇත්තටම අන්‍යෝන සුවදභාවයක් එකිනෙකා තේරුම් ගැනීමක් කෙටියෙන් කිව්වොත් සතර බ්‍රහ්ම විහරණ නැහැ. ඉතින් ඒකෙන් ඊර්ෂ්‍යාව ආඩම්බරකම එතකොට මාන්නේ අර අනිත් කෙනාව හෙලා දැකලා තමන් ඉස්මතු වෙන එක එක්කෝ නැත්නම් තමන් ග්‍රහණය කර ගැනීම ඒ වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා බාහිර දේවල් වලින් නෙවෙයි අපි ආදරය මනින්න ඕන. අපේ ජීවිතවල ගුණ යහපත්කම් ඒ කෙනාගේ ජීවිතයත් තුළ තියෙනවනම් අනිවාර්යෙන්ම ඒ දෙදෙනා තුළ ලොකු ගැළපීමක් තියෙන නොගැළපීම් හරිය අඩුවෙන් තියෙන. මොකද ඒ දෙන්නට ඕනම දෙයක් කතා බහ කරලා බොහොම අවබෝධයෙන් විසඳ ගන්න පුළුවන්. ඕනම අමුසම යෝලක් අතර ප්‍රශ්න ඇති වෙනවා කියන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ අඩුමතරම කතා බහ කරන්නවත් ඒ දෙදෙනා තුර නොගැළපීම් තියෙනවා නම් එතන ඒ ආදරේ කවදාවත් ශක්තිමත් ආදරයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන්නා වූ කාරණා හොඳින් සිහියේ තබාගෙන මේ දේවල් හොඳින් කල්පනාවට අරගෙන කටයුතු කරන්න කියන කාරණාවත් අපි ඔබට මතක් කරනවා. ඊනත් මැනින්ස දැන් දැන් ගොඩාක් වෙලාවට ආදරය කියන තැන ඉඳලා කටයුතු කරාට ලොකුම ප්‍රශ්න විදිහට එන්නේ පින්නත් මෑණියන් නිසා සැකය කියන කාරණා. මේ වර්තමාන සමාජය තුළ තරුණ තරුණිය අතර තියෙන ආදරය බැලුවොත් අපි ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් මට පොඩ්ඩක් යාව සැකයි කියලා කියනවා. ඒ කියන්නේ කොච්චර මං ආදරේ. මං ගොඩක් ආදරේ යාට. එහෙමත් කියනවා. හැබැයි කියලා අනිත් පැත්තට කියනවා මේ මට පොඩ්ඩක් යනකොට සැකයි කියලාත් හිතෙනවා. එහෙම කියන. හැබැයි මම දන්නවා එයාමට ආදරේ කියලා. මේ මොකද්ද මම දන්නේ හිතේ ලොකු ඝට්ටනයක් එක්ක තමයි මේ අය ආදරේ කරාට මේ සැකය කියන එකත් බොහොම ඉස්සරහින් තියාගෙන තමයි මේ ගමන යන්න උත්සාහ කරන්න පින්නත් වෙනස මේක අසාර්ථකයිනි පින්නත් වෙනස. මේ සැකය කියන කාරණාවත් එක්කනේ මේ තරුණ પરම්පරාව ආදරේ කියලා පටන් අරගෙන අරගත්ත තැනම තියෙන්නේ. ඇතන් විජේෂා ඔකට හොඳ කතාවක් තියෙන ප්‍රංශ කතාවක් කියනවා මේ ආදරය කියන්නේ බලකොටුවක් වගේ කියනවා. එළියේ ඉන්න අයට ඇතුළට යන්න ඕනේ කියනවා. ඇතුළේ ඉන්න අයට එළියට යා ගන්න ඕනේ කියනවා. ඉතින් එතකොට ඔය සැකේ කියන එකෙන් ඇත්තටම විඳවිල්ලක් තියෙන්නේ. එතකොට එයා ගියත් සැකයි. කාට හරි කතා කරත් සැකයි. දුරකථනින් ඇමතුමක් ගත්තත් සැකයි. එක්කෝ කොහේ හරි අදරයට යනවා කියලාත් කිව්වත් සැකයි. ඉතින් මේ සැකේ සමහර වෙලාවට සැකේ නිසා ගොඩාක් අහිංසක පෞල් විසිරීලා ගිය තැන් තියෙනවා. අහිංසක යුවලවල් විසිරීලා ගිය තැන් තියෙනවා. සැකේ කියන එක ගොඩාක් එන්න හේතුවක් තමයි අවිශ්වාසය. එහෙමයි. එකිනෙකා ගැන හොඳට තේරුම් අරගෙන නෑ. යා කවුද? යා කොහොම කෙනෙක්ද? කොයි වගේද? කියන එක හොඳට අන්‍යෝන්‍ය අවබෝධයක් නෑ. එතකොට ඒ වගේම තියෙන එකක් තමයි අර තමන්ගේ මට්ටමේ ඉන්නේ මයින්නේ. අපි සාමාන්‍යයෙන් අපේ தත්වෙන් තමයි අනිත් අය මයින්නේ. එතකොට අනිත් අයගේ தත්ත්වේ මයින්නකොට තමන්ගේ හිතේ තියෙනවනම් යා අඩුපාඩු ඒ විදිහට අනිත් කෙනා දිහා බලනවා. තමන්ගේ ජීවිතේ අඩුපාඩු තිබ්බනම් සැකයි යත් එහෙම දන්නේ මාත් එක්ක මෙහෙම කතා කරනවා යා වෙන කෙනෙක් එක්කත් මෙහෙමයි කතා කරන්නේ. ඒ විදිහට අර සමහරට මවාගෙන සැක කරනවා. සමහරට ඇත්තටම ඇති දෙයක් නැහැ. ඉතින් සමහර තරුණයෝ තරුණියෝ සහ සමහර බිරින්දෑවරු ඉන්නවා මේ තමන්ගේ විනෝදාංශය වගේ ස්වාමියාගේ එන දුරකථන ඇමතුම් බලනවා. SMS මොනවද කියලා බලනවා. එහෙම නැත්නම් පාස්වර්ඩ් හොයාගෙන ඊමේල් ඒවා ඔක්කොම බලනවා. සැකයි. සමහරවිට මම අහලා තියෙනවා මේ කී ටැග් වලට පුංචි මේ කැමරා සවි කරලා මේ වීඩියෝ ගත කරලා මෙයා කොහෙද යන්නේ කාත් එක්කද කතා කරන්නේ මොකද කරන්නේ කියලා හොයනවා. තව මං අහලා තියෙනවා මේ දුරකථනයෙන් බලන්න පුළුවන් තමන්ගේ පින්වති හෝ බිරිඳ හෝ කොහෙද ඉන්නේ කියන එක හොයාගන්න පවා දැන් පහසුකම් තියෙන. මේ ඔක්කොටම හේතුව මොකද්ද? සැකේ. ඇත්තටම සැකය කියන එක ගොඩාක් වර්තමානයේ අපේ પરම්පරාවේ ගොඩාක් සැකය කියන එක වැඩි. එතකොට ඇත්තටම අපි දෙකලා තියෙනවා අපේ දෙමව්පියන්ගේ වගේ પરම්පරාවල්. ඒ අතර ගොඩ බහුතරයකගේ සැකේ තිබුණ නැහැ. ඇත්තටම මගේ දෙමව්පියන්ගේ කවදාවත් සැකෙන් බලනවා, සැකෙන් කතා කරනවා, වචන හුමාරුවක් කරනවා මම දැකලා නැහැ. නමුත් අපේ තත්ත්වේ ගත්තොත් එහෙම අපේ සම අපේ වයසේ ඉන්න අය ගොඩාක් උදුරාට යාළුවට කියනවා මම මට සැකයි පොඩ්ඩක් ඔයා හොයලා බලන්න. ඒක සමහරකට බාර කරන්නේ වෙන කෙනෙකුට. වෙන කෙනෙකුට. එතකොට ඇත්තටම Tamanට මෙත්තුවක් විශ්වාසයෙන් වගේ ඉන්න කෙනාට වඩා පිටස්තරියක් Tamanට විශ්වාසයි. විශ්වාස කරන තැනට එනවා. අන්තිමට ඒවා සමහරකට බොරු දේව ඇති දෙයක් නෑ. සමහරකට රණ්ඩු කරනවා. එතකොට එහෙම දෙයක් නෑ කියලා දිවුරලා කිව්වත් පිළිගන්න ලෑස්ති නෑ. එතකොට අර කෙනාට එක වදයක්. වදයක් වුණහම සමහරට ආයෙ නොමගයන්ට පෙළඹෙනවා. මොකද ආදරයක් කරුණාවක් තමව වටහා ගැනීමක් එයාගෙන් ලැබෙන්නේ නැති නිසා. සමහර වෙලාවට අර ගොඩාක් ආදරෙන් ඉන්නකොට එතකොට ගොඩාක් දෙන්නේ ගොඩාක් ආදරෙන් ඉන්න සමහරකට බලන් ඉන්න අයට ඔකට ඊර්ෂ්‍යාව වගේ දේවල් ඇති වෙනවා. එහෙම ඊර්ෂ්‍යා හිතනකොට මේ දෙන වෙන් කරන්න නොයෙක් කතාබස් යොදන එක අම්මා කෙනෙක් කිව්වා මේ මේ අම්මගේ නැන්දම්මා. නැන්දම්මට පොඩ්ඩක් ඊර්ෂ්‍යා හිතිලා. එහෙමයි. මේ මහත්තයයි දැන් පුතයි දුවයි සමගින් ඉන්නවට මේ අම්මා කියලා මේ දුව ඔයා හොයලා බලන්න පුතා ගැන අපේ පුතාත් ඉස්සරත් අර ඉස්සරහා ගෙදර ළමයාත් එක්ක හරි හිතවත් වැඩි ඔය පොඩ හොයලා බලන්න කියලා. ඊට පස්සේ මේ අම්මා එක ගණන් අරන්නේ හා හොඳයි මම බලන්නම් කියලා ඉඳලා ආයෙත් එක දවසකින් කියනවා මේ බලන්න පුතා අද අර ඉස්සරහා ගෙදර ළමයා වාහනේ දාගෙන ගියා අහන්න ආවහම ඒ කියන්නේ ඒ වගේ දේවල් කියලා අවසන් ඒ ඒ සමගිය කඩන්න උත්සාහ කරන්නේ. ඒ අම්මා කියනවා මේ මට කවදාවත් මගේ මහත්ය ගැන සැකයක් ඉපදුන්නේ නැහැ කියනවා. මම කවදාවත් සැක කරේ නැහැ කියනවා. හැබැයි මගේ මහත්යේ සැකේ රැක් මේ විශ්වාසය රැක්කා කියනවා. එතකොට මේක අර දෙපැත්තක් තියෙනවා. සමහර අය විශ්වාසය රකින්නේ නැති එකකුත් තියෙනවා. එහෙමයි. එතකොට අර ඕනට වඩා අර පස්සෙන් හඹාගෙන ගිහිල්ලා සැක කර කර සැක කර කර ඒ ස්වභාවය ඇත්තටම එතන සැනසෙල්ලක් නැහැ. ඒක ගොඩාක් දුරදිග බලන්න ඕනේ. මොකද ඒවා තමන්ගේ හැසිරීම තමන් දෙමව්පියෝ නිකම් බොරුවට හරි වචන හුවමාරු කරගන්න එක දරුවන්ට බලපානවා. දරුවෝ කැමතිනේ අම්මයි තාත්තයි අසමගි වෙලා වචන හුවමාරු කරගෙන සමහර වෙලාවට ස්වාමියා නිවැරදි කෙනෙක්. විනිත කලබල වෙනවා. සමහරලාට ආදරය අර ආත්මාර්ථයේ වැඩිකම නිසා තමයි ඔක ගොඩක් වෙන්නේ. එතකොට සමහර විට වෙන්න පුළුවන් මේක අනිත් පැත්ත. ඇත්තටම වැරදක් තියනවා වෙන්න පුළුවන්. සතර බ්‍රහ්ම තියෙන ආදරයක් නම් ඇයට පුළුවන් මේක කරුණු හොයලා බලන්න. හොයලා බලලා කලබල වෙන්නේ නැතුව කතා කරන්න ඕනේ. කියන්නේ මොකද්ද උනේ? කොහොමද ඇයි ඔයා හොයලා බලන්න මොකද්ද වැරදෙට පෙළඹෙන්න හේතුව සමහර නරක යාළු ඇසුර සමහර වෙලාවට අර අර විදිහට මම කලින් කිව්වා වගේ ඊර්ෂ්‍යා සහගත මේ අය වෙන් කරන්ට කරන දේවල් ඒ දේවල් නිසා මේ අය වෙන් කරන්ට යම් යම් දේවල් කරාවෙන්න පුළුවන් මම එක දේශනාවකදී ඇහුවා එක තරුණ අමාසයයි විවාහ වෙලා අල්ලපු ගෙදර කාන්තාව මේ තරුණ දියණියට නොයෙක් දේවල් කියනවා ස්වාමියා ගැන. එයා පරිස්සම් මෙහෙම වුණා මෙහෙම වුණා කියලා මේ දියණිය මේක විශ්වාස කරනවා. මහත්යට පොඩි දැනුවත් කිරීමක් කරලා මේ දියණිය ජීවිතේ නැති කරගන්නවා. බලද්දී මෙතන ඇති දෙයක් නෑ අර කාන්තාව ඊර්ෂ්‍යාසහගත සිතින් කරපු දෙයක් විතරයි. හැබැයි මේක ඇත්තක් තියෙනවා නම් කලබල නොවි අර අම්මා කෙනෙක් වගේ අර මං කලින් කිව්වේ එයා මට අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ කියලා කියන්නේ සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්ම විහරණ තුලින් කතා කරලා එයාව වරදින් ඈත් කරලා ඒ විදිහට කටයුතු කරගත්තොත් ඒ සැකේ කියන එක බැහැර කරගත්තොත් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. සැකේ ඔබේ ජීවිතවලටත් හතුරෙක් විදිහට එන්න පුළුවන්. ඒ නිසා මේ හතුරාව මර්ධනය කරලා තියාගන්න පුළුවන් නම් ඔබේ ජීවිතවලට මේ හතුරාව එකතු කරගන්න එපා. ඒ විට ඔබේ ජීවිතේ සිද්ධ වෙන්නේ හැම වෙලාවෙම සැකෙන් බලලා ප්‍රශ්න, අඩදඹර, රණ්ඩු මේ ආදී වශයෙන් බොහෝ දේවල් ජීවිතවලට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අර පින්නත් මෑණියන් වහන්සේ කිව්වා වගේ මේ සහනෙන් සුවයෙන් යුක්තව කටයුතු කරන්න නම් සැකය කියන එක ඔබේ ජීවිතවලට ලං කරගන්නවත් එපා. කවදාවත් දෙදෙනෙක්ට සතුටින් ඉන්න බෑ සැකය කියන එකක් ඒ දෙදෙනා අතර මැද්දට ආවොත් එහෙම. ඒ නිසා සැකය කියන එක අපේ ජීවිතවලින් දුරු කරගන්න ඕනේ. ඒ වගේම සැකය දුරු කරගන්න නම් ඒ දෙදෙනාම විශ්වාසවන්ත විදිහට කටයුතු කරන්නත් ඕන. ඉතින් අපි මේ පිළිබඳව පහදා දෙමින් තමයි මේ කතා බහ අරගෙන යන්නේ. පිනත් මෑණියන් වහන්සේ දැන් අපි කතා කරමු මේ ගොඩාක් අය විඳින්න තියෙන සමහරක් ආදරය ගමනයන් එහෙම නැත්නම් ඒ ජීවිතයන් විඳවන්න කටයුතු වෙනවා. සමහරක් අය බොහොම හොඳින් කරුණු අවබෝධ කරගෙන වටහාගෙන මේ ජීවිතයේ බොහොම ලස්සනට ගත කරගෙන යනවා. ඒ ආදර කතා බොහොම ලස්සනට ගලාගෙන යනවා. පිනත් මෑණින් වහන්සේ මේ මේ විඳීම සහ විඳවීම අතර මේ ආදරය දෝලණය වෙන්නේ කොහොමද කියන කාරණාවත් පහදා දෙන්නට ඕන. මොකද සමහරක් අය ඉන්නවා මේ ආදරය කරන මුල් කාලය තුළ අපි දකින්නේ හරීම යහපත්, බොහොම හොඳ බොහොම යහපත් ගුණාංග වලින් හෙබි කෙනෙක් විදිහට හැබැයි පහු පහු යනකොට අර අපි වචනින් කියන්නේ කොහු කොහු වෙනවා කියලා. අන්න ඒ වගේ තත්වයන් උදා වෙලා සමහරක් අයට ආදරේ එපා වෙන තැන් විඳවන්න වෙන තැන් සිද්ධ වෙනවා. වෙනත් මැනන්ස් අපි මේ ගැනත් පහදා දිය යුතුයි අපි මේ වෙලාවේ බලාගෙන ඉන්න අයව. ඇත්තටම ටේෂා ගොඩාක් වෙලාවට අර සමහරු ආදරේ නැතුව දුකින් ඉන්නවා. සමහරු ආදරේ හම්බ වෙලා දුක් විඳිනවා. එහෙමයි. ඒකට තමයි ආදරේ විඳවීම කියලා කියන්නේ. එහෙමයි. එතකොට ගොඩාක් අය ගොඩාක් අර සමනල ක්‍රමයට සමනල විදිහට තමයි ගොඩාක් ආදරය ගැන කල්පනා කරන්නේ. මුලින් ගොඩාක් ආදරෙන් නොදැක ඉන්න බැරි විදිහට මේක ගොඩ මේක මහා විශාල විදිහට තියෙනවා. හැබැයි විවාහයෙන් පස්සේ යගේ ආදරය ටික ටික ටික ටික දෙදරලා යනවා. එහෙම. අන්තිමට ගෙදර ස්වාමියා එනවට බිරිඳ කැමති නැහැ. එහෙම. ස්වාමියා කැමති නැහැ ගෙදර බිරිඳ ඉන්නවට. අන්තිමට දෙන්නට දෙන්න බොහොම අමනාප වෙච්ච අප්‍රිය අමනාප ස්වභාවයකටපත් වෙනවා. ඉතින් මෙහෙම වෙන්නේ එකිනෙකා කෙරෙහි ඇත්තටම සැබෑ සතර බ්‍රහ්ම විහරණයෙන් යුතු ආදරයක් නොතිබීම. සහ තවත් එදිහට අර සමාජයේ ලুকু අර ආදරය ගැන කතා කරන්නේ ජනමාධ්‍යවල වේවා චිත්‍රපටියක වේවා අර හින්දුස්ථානි චිත්‍රපටවල වේවා මේ ගොඩ කතා කරන්නේ අර බොහොම තාරුණ්‍ය අවුරුදු 20ත් 30ත් අතර කාලේ විතරයි එයාගේ ආදරය ගැන කතා කරන්නේ. සහ බොලඳාදර කතාව. ඔව් ඒ කියන්නේ ඇත්තට මේක යථාර්ථයක සැබෑ මනුස්ස ලෝක සිද්ධ වෙන්න බැරි දේවල් ගොඩක්. බහුතරේ ඒ වගේ කතාවල්. ඒ කියන්නේ ඇත්තටම ඒක අන්තිම බොලඳ සැබෑ ජීවිතය අත්විඳින්න බැරි නිකන් ඒක ඇත්තටම මිනිස්සුගේ හිතේ ඇතිවෙච්ච මනෝ විකාරයක් නෙමෙයි. සමහරක් ලංකාවේ ලියවිච්ච නවකතා පොත් දිහා බැලුවාමත් ওই වගේ සිතුවිලි හිතනවා මේ මේ ඇල්හාලේ බත් කාලා මේ හිතා ගන්න බෑ දෙන කවදාවත් තරහ වෙලා නැහැ කවදාවත් රණ්ඩු වෙලා නැහැ. එහෙම ඉන්න පුළුවන්ද කියලා හිතනවා පින්නත් දැනස. මේක මේ සැබෑ යථාර්ථයද කියලා හිතනවා. එතකොට දැන් මේ මේ මේ චිත්‍රපට බලනකොට මේ රූපවාහිනී කතා කරන දේවල් බලනකොට එයාලා හදන්නේ ඒක සැබෑ ජීවිතේ රඟපාන්න. බැහැනේ ඔක කරන්න. එහෙමයි. එතකොට එයාලා චිත්‍රපටයේ මුහුණ දෙන්නේ නැති දේවල් වලට මිනිස්සෙක් විදිහට මුහුණ දෙන්න ඕනේ. ඇත්තටම ආදරය කළ විවාහ වුණාට පස්සේ ආදරේ ඕනේ. අම්මා තාත්තා ආදරෙන් ඉන්නකොට දරුවෝ සතුටුයි. ඒ ආදරේ මරණය දක්වා අරගෙන යන්න ඕනේ. එතකොට ඒ වගේ ආදරයක් ඇත්තටම අහන්න දකින්න ලැබෙන බොහෝම කලාතුරකින්. ඉතින් වර්තමානයේ ගොඩාක් අයගේ වෙන්නේ විවාහ වෙන්න කලින් බොහොම හොඳින් ඉන්නවා. විවාහ වෙලා ටික දවසක් හොඳින් ඉන්න. ඊට පස්සේ අර නුඹ නුඹලා භාෂාවෙන් තමයි කතා කරගන්නේ. අර ආදරණීය බව හිතවත් බව Tamanට කියන්නේ සැබෑම ආදරයකින් අර අනිත් කෙනා සුවපත් කරන්න පුළුවන්. ඇත්තටම සමහර වෙලාවට යසෝදරා ඒ වගේ චරිත උතුම් චරිතවල සමහර වෙලාවට තමන්ගේ ස්වාමියාව මරණින් නැගිටවනවා. ඒ ආදරය සත්‍යක්‍රියාවක් බවට පත් වෙන. ඊතරම් උතුම් විදිහට මේ ආදරය කියන එක ඒ වගේ උතුම් තැනකට ගන්න පුළුවන් දෙයක් මේ පහත් මට්ටමකට වැටිලා තියෙනවා. ගොඩාක් අයගේ කල්පනාවක් තමයි අර තරුණ කාලේ ආදරෙන් ඉන්නවා තෑග්ගක් දෙන ඕක තමයි ආදරේ. අන්තිම කාලේ වෙනකොට එයාට කිසිම හැඟීමක් Tamanගේ බිරිඳ ගැන අපි සමහරවිට දකිනවා 100 යනවා ගොඩාක් ඉස්සරහින්. අච්චම පිටිපස්සෙන් යනවා. ඒ අයගේ අර අර එකතු වීමක් අර බොහොම සුහද බවක් ලෙන්ගතු බවක් අපිට දකින්න නෑ. ඇත්තට මම දැකලා තියෙනවා අපි බලාගෙන අම්මයි අප්පච්චි, ඒ අප්පච්චි කලුරිය කළා. ඒ අම්මා දවසක් මෑණියන් වහන්සේලා කටයුත්තකට විදේශගත වුණා. විදේශගත වුණාට පස්සේ ඒ අප්පච්චි බෙහෙත් පාවිච්චි කරන බෙහෙත් දුන්නා. කිව්වා මෑණියන් වහන්සේ මම කවදාවත් විවාහ වුණාට පස්සේ බෙහෙත් පෙත්තක් අතින් අරන් බීලා නැහැ කිව්වා. ඒ කියන්නේ මම හිතන්නේ අප්පච්චි මරණයේ මොහොත දක්වා කවදාවත් බෙහෙත් පෙත්තක් අතින් අරන් බීලා නැහැ. ඒ කියන්නේ අම්මගේ ආදරය අප්පච්චිට හම්බුණා. කවදාවත් අසනීප වෙලා ඉන්න දවසක මේ මොන කරදරයක්ද ඒ විදිහට කල්පනා කරලා නැහැ. ඒ කියන්නේ ආදරය කියන එක තරුණ කාලෙට විතරක් බලපාන දෙයක් නෙමෙයි. ඒක දරුවෝ ලැබෙනකොට, දරුවෝ ලැබුණාට පස්සේ, දරුවෝ උස්මහත් වුණාට පස්සේ තමන්ගේ මරණ මංචකයේ දක්වා අරගෙන යන්න පුළුවන් අනිත් කෙනාව සුවපත් කරන දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. එතකොට ওই විදිහට අර තමන්ගේ ඉවසීම නැති වෙනකොට තමන්ගේ කරුණාව තමන්ගේ හිතවත් බව ලෙන්ගතු බව එකිනෙකා ගැන සොයා බැලීම එකිනෙකා කෙරෙහි විශ්වාසය අඩු වෙනකොට වයස්ගත වීමත් එක්කලා ඒක දියාරු බවට පත් වෙලා යනවා. ඉතින් ඒ නිසා කරන්න හොඳම දේ තමයි එකිනෙකා කෙරෙහි විශ්වාසය තේරුම් ගන්න ඕනේ මේක මැරෙනකන් අපි ආදරෙන් ඉන්න ඕන කියන එක. බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි අර අර නොයේක් විදිහට අර බාහිර දේවල්ලට ඇදිලා ගිහිල්ලා දැන් අර කලිනුත් අපි කිව්වා වගේ අධ්‍යාපන තත්ත්වවලට බාහිර බටහිර රටක අධ්‍යාපනය ලැබුව එකට එතකොට ධනයට දේශපාලනයට මේ දේවල් වලින් ඒ එක ගැළපීම සිද්ධ වුණාම මේ දේවල් කාලයක් යනකොට නගලපෙනවා ඒ කෙනාගේ ධනෙ නැති වුණොත් ඒ ආදරයත් එතනින් ඉවරයි ඒ කෙනාගේ ප්‍රසිද්ධිය නැති වුණොත් ඒ කෙනාගේ ආදරය ඉවරයි ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕනේ ආදරය කියන එක වටහා ගන්නට තමන්ගේ මානසික ගැළපීම් බලන්න ඕනේ. තමන්ගේ සුදුසු සහකාරිය සහකාරියක් සොයා ගන්නකොට යම්කිසි මානසික ගැළපීමක් තියෙන. ඇත්තටම අපි නානත්තකය නානත්ත් සංඥා තිරේෂ. ඒ කියන්නේ එක එක ලෝක වලින් එක එක අදහස් ඇති එක එක විදිහට ආවයි විවිධයි. එතකොට මේ දෙන්නම තේරුම් ගන්න ඕනේ අපේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් දෙන්න එක gedaraක වාසය කරන් ඉන්නවා නම් ඒ දෙන්න එක එක්කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ. ඒ සඳහා එකිනෙකා කෙරෙහි වටහා ගැනීමක් අනික් කෙනාගේ මානසික ආවේග ඉවසීමක් ඇත්තටම සමහර වෙලාවට දැන් හිතන්න ස්වාමියට තරහ යනවා තරහ ගිහිල්ලා කියනවා ඒතර බිරිඳ කරන්නේ කටවහගෙන ඉන්න එක නෙමෙයි හොඳට කියනවා ඒකෙන් ඒ ආදරේ paludu වෙනවා එහෙම ආවේගයෙන් කියන්නේ හිතලා කියනවා නෙමෙයි සැලසුමකින් කියනවා නෙමෙයි නමුත් ඒ වචන මතක හිටිනවා ඒ වචනවලට හිත රිදෙනවා ඒව පස්සේ පස්සේ අර අර කටුව ඇනිලා පැසවලා වද දෙනවා වගේ ආයෙ මතක් වෙනවා. ඒ නිසා අර යම්කිසි තව කෙනෙක්ගේ අනිත් බාහිර කෙනාගේ අදහස් ඒ වගේම සිතුම් පැතුම් ඉවසන්ට දැනගන්න ඕනේ. එතකොට ඒ ආදරේ විඳවීමක් වෙන්නේ ඒ ආදරේ මැරෙන තාක් විඳින්න පුළුවන් එකක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ලෝකයේ ගැළපෙන මිනිස්සු නේ අපි ගලප ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. හැම කෙනෙකුගේම අදහස් එක හා සමාන විදිහටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරන්න ඕන ඒ අදහස් ගලපාගෙන කොහොම හරි Tamanගේ ජීවිතය යහපත් කරගන්න, ඒ ආදරේ ආදරණීය කෙනෙක් බවට පත් කරගන්න ඒක කරන්න පුළුවන්. ඔබත් යහපත් විදිහට කටයුතු කරොත්, ಗುಣධර්මත් එක්ක කටයුතු කරන කෙනෙක් ඔබට ලොකු අපහසුාවක් ලැබෙන්නේ නැහැ මේ අනිත් කෙනාවත් ඒ සඳහා යොමු කරගන්න. සමහරක් විට ඔබට ඒක නොගැලපෙනවා නම්, ඒ කෙනාටත් හිතෙනවා නම් මට මේ කෙනත් එක්ක මේ විදිහට මේ ಗುಣධර්මත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා. ඇතැම් විට ඒක න ඔබේ ජීවිතෙන් යාමම ඔබට යහපතක් වෙන්නට පුළුවන්. ඒ නිසා යහපත් විදිහට ජීවත් වෙන්න ඒ නිසා යහපත් ප්‍රතිඵලයක් ඔබට එයින් ලබා ගන්නට හැකියාවක් ලැබෙවි. ආදරයේදීත් විඳින්න කැමති ආදරයකට ඔබ කල්පනා කරනවා ඔබ කැමති නම් එහෙමනම් ඔබ කරන්න ඕන මේ පින්වත් මෑණියන් වහන්සේ අපිට පහදා දුන්න ගුණධර්මයන් ජීවිතවලට එක්කාසු කර ගැනීමක්මයි. පිනත් මෑණින් වහන්සේ දැන් මේ කතා කරන්න ඕන අනිවාර්යෙන්ම අපි මේ බුදුදහම තුළ විස්තරාත්මක වශයෙන් දැන් සාමාන්‍යයෙන් අපි සරලම විදිහට ගත්තහම බුදුරජාණන් වහන්සේ ගිහි කාලයේදී සිද්ධාර්ථ යශෝදරායි ආදර කතාව ගැන පින්වත් මෑණින් වහන්ස මහා පුදුම සහගතයි. බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ කාලයේ ඉඳලා පෙරම්පුරණ අවධියේ ඉඳලා යශෝදරා දේවිය පසුපස සෙවණැල්ලක් විදිහට ආවයි කියලායි අපි අහලා තින්නේ. ආදර කතාවට සම කරන්න පුළුවන් ආදර කතාවක් මේ ලෝකේ තවත් නැහැ. ඒ තරම් පාරිශුද්ධයි ඒක. ඒතර පින්වත් මෑණින් මහන්ස අපි අනිවාර්යයෙන්ම මේ බුදුදහමත් එක්කම මේ බුදුදහමේ දැක්වෙන ආදර කතාවත් එක්කම මේ බොහෝ දෙනෙක්ට එකතු කරගන්න පුළුවන් ආදර්ශ තියෙනවා පින්වත් මෑණින් මහන්ස අපි මේ ඔස්සේ මේ කතාව අරගෙන යමු. ඇත්තටම ටීෂා බුදුදහම ගැන කතා කරන ගොඩාක් අය හිතන්නේ ආදරය කියන්නේ බුදුදහමට කිසිසේත් අයිති නැති මේක තහනම් වචනයක් කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ආදරය කියන එක නිර්පල හැරියේ නෑ. එහෙමයි. දැන් ටිරේෂා කිව්වා වගේ යසෝදරා සිද්ධාර්ථේ බෝසතාණන් වහන්සේගේ කතාවේ අතීත ජීවිත ජාතක කතා දිහා බලනකොට හැබෑම ආදරේ තියෙන එතන. එහෙමයි. සමහර වෙලාවට බෝසතාණන් වහන්සේගේ ජීවිතේ බේරගන්නේ එහෙමයි. යසෝදරාව. ඉතින් ඒ ආදරය ගැන අපිට කතා කරලා අවසන් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම ලස්සන ආදර කතාවක් තියෙන ලස්සන කතාවක් ආච්චි සීයා කෙනෙකුගේ. අපි ආදර කතා අහන්නේ ටිරේෂා තරුණ තරුණියන් ගැන. එහෙමයි. මේ සීයා ගොඩක් වයසයි. නම නකුල. හැරමිට්ටත් ගහ ගහ ආච්චි තමන්ගේ බිරිඳත් එක්කලා ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරා. කිව්වා අනේ ස්වාමීනි මේ ඉන්නේ නකුල මාතා කිව්වා. මගේ බිරිඳ කිව්වා මම පුංචි ලදරු වයස කිව්වා මේ විවාහ කරගත්තේ. එදා ඉඳලා මම වෙන ගෑනු ළමයෙක් ගැන හිතලා නැහැ කියනවා. දැන් මේ හැරමිටෙන් යන සීයා කියන්නේ. ස්වාමීනි මේ බිරිඳ මට හරි වාසනාවක් කිව්වා. එතකොට නකුල මාතත් කියන අනේ ස්වාමීනි මා චූටි කාලේ තමයි බැන්දේ කියනවා. මම එදා ඉඳලා වෙන මිනිස්සෙක් ගැන හිතුවේ නැහැ. ඒ බුදුරජාණන්සේ ධර්මයේ අහින්නත් කලින් මේ. ඒ කියන්නේ ඒ තරම් වයසයි කියලා කියන්නේ ඒ අයට ධර්මයේ අහින්නත් කලින් ඒ ආදරෙන් ඉඳලා කියන එහෙම. කියනවානේ ස්වාමීනි අපි කැමති ඊළඟ ජීවිතෙත් හම්බෙන්න. අපිට බැයිද ස්වාමීනි ඊළඟ ජීවිතෙත් එකතු වෙන්න කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ බැන්නේ නැහැ. මොකද්ද මේ මගෙන් අහන්නේ කියලා ඇහුවේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා නකුල පිතා නකුල මාතා ඇත්ත තමයි කිව්ව ඔබ දෙන්න බොහොම ආදරෙන් ඉන්නවා. ඔබට පුළුවන් ඊළඟ ජීවිතෙත් එකතු වෙන්න. හැබැයි මේක තියෙන්න ඕන කිව්වා. සම සීලෙන් ඉන්න ඕන කිව්වා. දෙන්න එක ගානට සිල් රකින්න ඕන කිව්වා. සම ශ්‍රද්ධාවෙන් ඉන්න ඕනේ. තෙරුවන් ගැන සමාන විදිහට ශ්‍රද්ධාව තියෙනවා. දැන් ගොඩක් විදිහට එහෙම නෙමෙයිනේ. එහෙම. විනිත යනවා බනහන්ට ස්වාමියා ගෙදර. ස්වාමියා ගෙදර ඉන්නවා. ආයි ඊළඟ ජීවිත එකතු වෙන්න බෑ. සම සද්ධාව තියෙන්න ඕනේ. ඊළඟට සම ත්‍යාගය තියෙන්න ඕනේ. දන් දෙන්න ඕනේ. සමහර ස්වාමීරු ඉන්නවා බිරිඳ තමන්ගේ දෙමව්පියන්ට සලකනවට කැමති නැහැ. එතකොට අර පරස්පරයි දෙන්නගේ ආකල්ප සම්පත්තිය ගැලපෙන්නේ නැහැ. ගැටුම් ඇති වෙනවා. ඒ වගේම දහම් දැනුමේ සමාන වෙන්න ඕනේ. හිතන්ද තරුණ යුවලක් හරි වැඩිහිටි යුවලක් හරි ගෙදර ඇවිල්ලා දෙන්න බන කතා කරන්ද මොන වාසනාවක්ද එහෙමයි එයාට සාමාන්‍ය ආදරේ ඉක්මවා ගිය අර උත්තරීතර ආදරයක් තමන්ගේ ස්වාමියා ගැන පූජනීය හැඟීමක් එක්ක ආදරයක් උපදිනවා සමාන ප්‍රඥාවෙන් ඉන්න ඕන කිව්වා පින්වත් නකුල මේ කාරණා පහ පුරුදු කරත් ඊළඟ ජීවිතෙත් හම්බෙන්න පුළුවන් කිව්වා එතකොට ඊළඟ දැන් දැන් තියෙන ආදරේ පින්වත් ත්‍රිවේෂා විවාහ වුණාට පස්සෙවත් පවතින්නේ නැහැ එහෙමයි මේ ආදරේ බලන්ට ජීවිතයකින් ජීවිතයකට යනවා මැරුණා කියලා ඒ ආදරේ මැරෙන්නේ නැහැ. එහෙනම් ඒ ආදරේට මේ අර ටජ් මහල් තනවන්න ඕනේ ඒ ආදරේ ජීවිතයක් ජීවිතයක් පාසා ගමන් කරනවා. එතකොට ওই වගේ ওই වගේ ගොඩාක් විස්තර බුදුරජාණන් වහන්සේගේ දහම් කතාවල තියෙනවා. තව ලස්සන කතාවක් තියෙනවා වැඩි තරුණියක්. වැඩි තරුණියක් කියන්නේ ඇය සිටු කුමාරිකාවක්. අවුරුදු 7 දී සෝවන් වෙනවා. අවුරුදු 7 දී සෝවන් වෙනවා කියන්නේ සෑහෙන දහම් නිර්මාණ. එහෙමයි. ලස්සනයි දඟකාරයි. වැඩිපුර හිර කරලා හැදුවා. අවුරුදු 16 වැඩි තරුණයෙක් එක්ක පැනලා යනවා. පැනලා යනවා කියන්නේ දැක්ක හිතුණා ගියා. අපි ඉතින් ඒක ප්‍රශංසා කරන්නේ නැහැ. නමුත් මේක සසර දෙයක්. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ දෙන බොහෝම ආදරෙන් එකතු වෙලා පින් රැස් කරලා. එහෙමයි. මේ ඇයි එනවා. ඇයි ඊට පස්සේ තමන්ගේ ස්වාමියාගේ දැන් වැද්දෙක් වැද්දෙක් කියලා කියන්නේ වැඩි තරුණයෙක් කියලා කියන්නේ බොහෝ වෙලාවට දඩයම් කරන්නේ ඒ දේවල්. ඇය සෝවාන් වෙලා. හැබැයි කවදාවත් තමන්ගේ ස්වාමියාට වචනිකින්වත් විරුද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ ඒකට අනුග්‍රහ කළා නෙමෙයි. නමුත් ඒකට වදයක් වුණේ නැහැ. පස්සේ කාලේ ඇය තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවෝ සියලු දෙනා ක්‍රමානුකූලව ධර්මයට ගන්නවා. ඉතින් ඒ වගේ ආදරණීය බිරිඳකට පුළුවන් තමන්ගේ ස්වාමියා නිවැරදි බවට පත් කරගන්න. ඒ ආදරයට පුළුවන් තමන්ගේ ස්වාමියාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න. සමහර ස්වාමිවරු කියන මගේ ජීවිතේ වෙනස් වුණේ මගේ බිරිඳ හින්දා කියලා. මම නැත්තම් මේ වගේ මිනිස්සෙක් කියනවා. මම මේ වගේ දුර්ගුණ තිබ මගේ බිරිඳ මාව වෙනස් කරා කියනවා. එතකොට ඒ ආදරයට පුළුවන් මේ මිනිස්යාගේ මේ ජීවිතේ සාර්ථක කරගන්න සුගතියට යන ඒ ආදරේ ජීවිතයක් ජීවිතයක් පාසා ලබන්ට බුද්ධ ශාසනික හික්මන කෙනෙක්ට පුළුවන්කම තියෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ධර්මයේ බොහෝ දුරට කතා කරන්නේ විරාගය ගැන, නොයල්ම ගැන. එහෙම. ඒ වුණාට විරාගය ගැන කතා කරනවා. ඒ ප්‍රඥාව දියුණු කර වේගෙන් යන පිරිසකට. මෙතන ගිහි පිරිසක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ සරණ කරගත් උපාසක උපාසිකා. එහෙම. ඒ පිරිසට පුළුවන්කම තියනවා ආදරෙන් ජීවත් වෙලා. දැන් අර කලින් කිව්ව අර සීයි ආච්චි. එහෙම. එතනදී හරි ලස්සන සිදුවීමක් වෙනවා ටිරේෂා. මේ නකුල පිතා හොඳටම අසනීප වෙනවා. හොඳටම ඇඳේ වැටිලා දැන් හිතනවා දැන් දැන් මැරෙයි කියලා. නකුල මාතා ළඟට ඇවිත් කියනවා මේ ඔයා බය වෙන්න එපා කියනවා. ඔයා මැරෙන්න බය වෙන්න එපා මම ඉන්නවා කියනවා. දරුවෝ ගැන හිතන්න එපා මං දරුවෝ බලා ගන්නම්. මට අතේ පය වැඩ හොඳට පුළුවන් මට නූල් කටින්න කියන්නේ ගෙදර දොරේ වැඩ පුළුවන් මං කොහොම හරි හම්බ කරලා ජීවත් වෙන්න. හිතන්න එපා මම බණ භාවනා කරන්න නැති වෙයි කියලා. ඔයා හිතේ සැකයක් ඇති කරගන්න එපා. මම වෙන පුරුෂයෙක් එක්කයි කියලා. ඔයා දන්නවනේ මමයි ඔයයි බඹසර රැක්ක කියන්නේ. කියලා අර ස්වාමියාගේ හිතේ දුක යන්න මේ අම්මා කියනවා. මේ කතාව තේෂා මරණී අවියස නිදාගෙන හිටිය මරණ මංචකේ හිටිය මේ තාත්තා සුවපත් වෙනවා. හිතන්න ඒ තාත්තට බෙහෙත උනේ මොකද්ද? තමන්ගේ බිරිඳ ආදරෙන් කියපු වචනේ. හිත හැදෙන්න කියපු දේ. කිව්ව බය වෙන්න එපා කිව්වා. මම්මගේ චරිත නාස්ති කරගන්නේ. මං ධර්මයේ හැසිරෙනවා. මං දරුවෝ බලා ගන්නවා කිව්වා. කොච්චර කිව්වද කියන්නේ දවස් දෙක තුනයි ගියේ මේ සීයා හැරමිට ගගහ යනවා භාග්‍යතුන් වහන්සේ බලන්න. භාග්‍යතුන් වහන්සේ දුරදෙම කියනවා නකුල පිතා ඔබේ මාතාව ඔබට හරි වාසනාවක් නේද? ඇත්තටම ටිරිෂ් ඒ වගේ බිරිඳක් ඉන්නවා නම් ස්වාමියා කොච්චර වාසනාවන්තද? එහෙමයි. ඉතින් ඒ වගේ උතුම් ආදරයක් දැන් බද්දා කාපිලානි පිප්පලි කුමාරයාගේ ආදර කතාව ඇත්තටම මේ ලෝකේ අර රෝමියෝ ජුලියට් ආදර කතාවලට වඩා පූජනීය හරි ලස්සන අර ගතිගුණ වලින් උසස් හැබැයි ආදර කතාවක් තියවිලා තියෙන්නේ බුද්ධ ශාසනයට සම්බන්ධ වෙලා. ඉතින් බුද්ධ ශාසනයේ ආදරය කියන්නේ වැරද්දක් නෙමෙයි. බැරද්ද අර අර වංචාවෙන් අර ඊර්ෂ්‍යා සහගතව කරන ආදරේ නැත්නම් සතර බ්‍රහ්ම විහරණේ අම්මෙක් වගේ තාත්තෙක් වගේ සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තව ඒ ආදරේ කරනවා නම් ඒ ආදරේ වරදක් නෙවෙයි. ධර්මයේ තුල තියෙන මේ කරුණ ඔබට ගලප ගන්න පුළුවන් ආදරය කියලා ඔබ යම් විදිහකින් ටජ් මහලට සමාන කරනවා මගේ ආදරේත් මුම්තාස්ගේ සාජහන්ගේ ආදර කතාව වගේ කියලා ඒක පවිත්‍ර ආදරයක් නෙමෙයි පින්වත් මෙන්නස මොකද සාජහන් මුම්තාස් වෙනුවෙන් ටජ් මහල නිර්මාණය කරනකොට ඒ නිර්මාණය කරපු නිර්මාණ ශිල්පීන්ගේ අත් කපලා දාලා ඒගොල්ලන්ට නැවත වතාවක් එවැනි නිර්මාණයක් නොකරන තැනට වැඩ කරා. ඒ කියන්නේ එතන යම් විදිහකින් මේ ලේ තැවරුණු නිර්මාණයක් තමයි ටජ් මහල් කියලා කියන්නේ. බොහෝ දෙනෙක්ගේ ලේ මතින් ගොඩනැගිච්ච තැන. ඉතින් ඒ නිසා ඔබ කෙනෙකුට කියනවා නම් මගේ ආදරය ටජ් මහලට මේ සමාන කරලා මම ටජ් මහල මේ ඔබට ත්‍යාගයක් විදිහට දෙනවා කියලා කියන්නේ ඒකේ සංකේතය බවට පත්වෙන්නේ කුරූර වද හිංසාවලට ලක්විච්ච බොහෝ දෙනෙකුගේ කඳුළු කතාවේ පිටිපස්සේ තියෙනවා. ඒ නිසා මේ ආදරය අපිට විඳින්න පුළුවන් ආදරය පිළිබඳව තමයි පින්වත් මෑණිනස දහම තුලින් අපිට පහදා දෙන්නේ. බොහොම හොඳින් වැටහෙන විදිහට බොහොම සරල විදිහට තමයි අපි ඔබට මේ දේවල් පහදා දෙන්නේ. ඒ නිසා ආදරය ගැන කියපු පමණින් මොකක්ද මේ කතා කරන්නේ කියලා ඔබ තරහ ගන්න එපා. මේ ඇත්තටම ආදරය කරන්න ඕන කොහොමද කියලා ඔබේ ගිහි ජීවිතය තුළ ඔබ කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා ධාර්මික උපදෙස් තමයි අපි ඔබට මෙලෙසින් ලබා දෙන්නේ. පින්වත් මෑණිනස අපි කාල වේලාවත් අවසන් වෙලා තියෙනවා. පින්නත් මෙන්නස අවසාන වශයෙන් අපි අපිව බලාගෙන ඉන්න අයට පහදා දෙන්න ඕන කොහොමද සාර්ථක ජීවිතයක් ගත කරන්නට මේ ආදරය වටහාගෙන කටයුතු කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව වැඩසටහනේ අවසාන භාගයේ අපි ඉන්න නිසා වේ. ඇතැම් දේශා ඒක එකිනෙකා කෙරෙහි වටහා ගැනීමෙන් අර සතර බ්‍රහ්ම විහරණ තුලින් ඒ අය තමන්ගේ ආදරය ඉදිරියට අරගෙන යනවන. තමන් තරුණ වයසේ ඉන්න දුවක් හිතන්න ඕනේ මම මේ අර අර මෙගා ටෙලි නාට්‍යයක එහෙම නැත්නම් හින්දි චිත්‍රපටයක තියෙන ජීවිතයක් නෙමෙයි මං අත්දකින්න සූදානම් වෙන්න ඕනේ. මොකද ගොඩාක් වෙලාවට ඒ ඒවා බලලා ඒ වගේන් තමයි තමන්ගේ ජීවිතේ ඉදිරිය නිර්මාණය කරගන්න හදන්නේ. තේරුම් ගන්න ඕනේ මගේ සහකරුවෙක් එක්කලා, මගේ ස්වාමියා එක්කලා මගේ ජීවිතේ දරුවෝ හදාගෙන, ආර්ථිකය හදාගෙන තමන්ගේ අනාගතය තමන්ගේ මරණ මංචකයේ වෙනකම් තමන්ගේ සහකරුත් එක්කලා ජීවත් වෙන්න ඕනේ කියන එක. එතකන් අර මෙගා ටෙලි නාට්‍යවල තියෙන විදිහට දැන් ඇත්තට මෙගා ටෙලි නාට්‍යවල තාත්තා කියලා කියන්නේ ස්වාමියා කියලා කියන්නේ රූකඩයක් වගේ. එහෙම. විකටේක්ගේ චරිතය තමයි කතාවල දීලා තියෙන්නේ. ඒක එතන අම්මා කියන චරිතය අර ඔක්කොම නටවන අර මහා සැර ස්වාමියා තමන්ගේ වචනයට ඕන ඕන විදිහට කරවක ගන්න චරිතයක්. ඉතින් එතකොට ඕව බලලා තමන්ගේ චරිතයට ඒ චරිතය ආදේශ කරගන්න එක නෙමෙයි සුදුසු වෙන්නේ. මොකද අපි කොච්චර කතා කරත් පුරුෂයා මූලික වෙච්ච සමාජය තාත්තා කියන චරිතෙට අපේ පවුලේ ප්‍රධාන තැනක් තිබ්බා. තාත්තට තන දැන් එතකොට දැන් තරුණිය තමන්ගේ අධ්‍යාපනයෙන් තමන්ගේ හැකියාවෙන් සමතන බලනවා. සමතන බලනකොට අර අර විදිහට අර චිත්‍රපටවල මෙගා ටෙලි නාට්‍යවල තියෙන විදිහට කතාබස් කරනකොට ඒ කතාබස් කිරීම තුළින් වචනින් හැසිරීමෙන් ඒ සිද්ධ වෙන දේවල් තමන්ගේ පෞල් ජීවිතයට බලපානවා. එතකොට තමන්ට තියෙන පති භක්තිය කියන එක. තමන්ට ස්වාමි ගෞරවය කියන එක තියෙන්න ඕනේ. ඒ කොහොම වුණත් කාන්තාව තමයි මේ පුරුෂයා මූලික වුණාට මව මූලික වෙලා තමයි සියලු කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට තමන්ගේ ස්වාමියා කියන විදිහට තමන්ගේ ස්වාමියාට කරුණාවෙන් සලකගෙන ඉන්නවා කියන එක බිරිඳකට අවනම්බුවක් නෙමෙයි. කාඩම්බරයට කාරණයක්. තමන්ගේ ස්වාමියාට වචනයක් කියලා නැත්තම් ඇට ආඩම්බර වෙන්න පුළුවන්. සමහර විමානවත්වල තියෙන සමහර දෙවගණන් කියනවා මම මගේ ස්වාමිය බලාගත්තේ දරුවෙක් වගේ කියලා. මට තරහ ගිය වෙලාව තියෙනවා කියන හැබැයි මම සැර වචන කිව්වේ නෑ කියනවා. ඉතින් මේ වගේ ආදරෙන් කටයුතු කරලා සුගතියට යන්නේ බිරිඳට තමන්ගේ ස්වාමියාත් එක්ක සතුටින් ගත කරපු කාල සීමාවම ප්‍රමාණවත් වෙනවා. ඉතින් අන්‍යෝන්‍ය සහයෝගීත්වයෙන් යුක්තව දුරදිග කල්පනා කරලා හදිසි ආවේගයන්ට පෙළඹෙන්නේ නැතිව තමන්ගේ තමන්ගේ ස්වාමියාගේ යම්කිසි දුර්වලතා තියෙනවා, තමන්ගේ පෙම්වතාගේ යම් යම් දුර්වලතා තියෙනවා නම් අම්මා කෙනෙක් වගේ ඒ ඒ වගේට කරුණ හොයා බලලා ඒවට උපකාර කරලා ඒ නිවැරදි කරලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට නුවණැති දියණියකට අවස්ථාව තියෙනවා. මම හිතන්නේ බොහොම වටින කතා බහක් තමයි මෙලෙසින් අපි නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. ජීවිතවලට එකතු කරගන්න බොහෝ දේවල් ඇති කියලා අපි විශ්වාස කරන මේ කතා බහ ඔස්සේ. මොකද ආදරය කියලා කියන්නේ තරුණ වයසේදී හැම කෙනෙක්ම වගේ බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන විඳින්න කැමති දෙයක්. ඒ නිසා අකාලේ ජීවිත විඳවන්න එපා. ඔබේ ජීවිත විඳිමින් ආදරය කරන්න කියන කරණා මතක් කරන පින්වත් මෑණියන් වහන්සේ අපිට මේ පහදා දීපු ධර්ම කාරණා අතිශයින් මේ සඳහා වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසට අපි මේ වැඩසටහන නිමා කරන සූදානම්. අද දවසේදීත් මේ ස්ථානයට වැඩම කර අපේ පින්වත් මෑණියන් වහන්සේට අපි පාද නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. අප කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ ස්ථානයට වැඩම කළේ. මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සියලුම පින් උපකාරී වේවා, එකසේ අනුමෝදන් වේවා කියලා. ඉතින් ඔබට පුළුවන් ලිපි යොමු කරන්න අද දවසේ අපිට තිබ්බ කාල වේලාව සීමිත නිසාවෙන් අපිට තෝරගෙන ආපු ලිපියකට උත්තර දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි පොරොන්දු වෙනවා ඉදිරි සතිවලදී අපි නැවත වතාවක් මේ ලිපිවලට අපිට යොමු වෙච්ච ලිපිවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබා දෙනවා කියලා. ඉතින් මතක් කරගන්න සුපුරුදු විදිහට අපේ ලිපිණය නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල. එසේනම් අද දවසට අපි වැඩසටහන නිමා කරනවා. ඊට පෙර ආත් වෙනෝ ඕෂෝ කියලා දාර්ශනිකයෙක් මෙන්න මෙහෙම කතාවක් කියනවා. ආදරේ නම් මලක් නෙලා ගන්න එපා. නෙලා ගත්තාම මේ මල මිය යනවා. ආදරේ කියලා කියන්නේ අයිති කර ගැනීමක් නෙමෙයි. ආදරේ කියලා කියන්නේ අගය කිරීමක්. එසේනම් අද දවසට අපි ඔබේ නිවසෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය.